ධර්මානුශාසනාව අද උදෑසන මේ උතුම් වූ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා වැඩමවා වදාළ ගරුතර ධර්මදේශකයාණන් වහන්සේ වැල්ලම්පිටිය වෙන්නවත්ත ශ්‍රී කල්යාණී වංශිකාරාමාධිපති ශ්‍රී කල්යාණී සාමාක්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධූරන්දර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 අථකෝ සම්බවුලාලිච්ඡවි යේන භගවා තේනොපසංකමින් සුපසංකමිත්වා භගවං කං අභිවාදෙත්වා ඒකමං කං නිසීදින්සු ඒකමං කං නිසින්නෝ කෝතේ විච්ඡවි භගවා හේ පදවෝච සත්තෝ දිලිච්ඡ වී අපරිහානේ ධම්මේ දේසිස්සාමි තං සුනාථ සාධුකං මනසි කරෝත භාසිස්සාමිති එවං භංතේති කෝතේ ලිච්ඡවි භගවතෝ පච්චස්සෝසුම් භගවායේ පදවෝච සාදු සාදු සාදු සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට සූදානම් සැදී පැහැදී සිටින කාරුණික වාසනාවන්ත පින්නතුනි අද මේ ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපට නියමව ඇත්තේ අංගුත්තර නිකායෙහි සත්තක නිපාතේහි සඳහන් වෙන වජ්ජි සත්තක වග්ගයට අයත් වන සාලංගද කියන මෙන්න මේ සූත්‍රය. මේ සූත්‍රයේ නම මොකක්ද එතකොට? සාලංගද කියන සූත්‍රය. ඉතින් මේ සූත්‍රයේ වැදගත් වූ ධර්ම කරුණු කීපයක්ම සඳහන් වෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ විශාල නුවර නැත්නම් විශාලා මහ නුවර වැඩ ඉන්න අවස්ථාවකදී තමයි මේ ධර්ම දේශනාව සිදු කරන්නට යෙදුනේ. ඒ නිසා සූත්‍රයේ ආරම්භයේදී මෙන්න මෙහෙම මාතෘකාවේ සඳහන් වෙනවා. එවං මේසුතං භගව එවං එවං මේසුතං ඒකං සමයං භගව වේශාලියං විහෙරති සාරන්ද දේචේති සාරංගද කියන මේ චෛත්‍යයේ තියෙන නුවර තථාගත බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න අවස්ථාවක දේශනා කරන ලද සූත්‍රයක්. එහිදීම සඳහන් වෙනවා පින්නතුනි අතකෝ සම්බහුලා ලිච්ඡවි යේන භගවා තේන උපසංකමින්සු උපසංකමිත්වා. ඒ කියන්නේ ඉක්බිති මේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න වෙලාවේදී සම්බහුලා ලිච්ඡවි බොහෝ වූ ලිච්ඡවි රාජ රජ පිරිසක් නැත්නම් ලිච්ඡවි රජ පරම්පරාවේ බොහෝ ලිච්ඡවීන් පිරිසක් භගවා තේනුපසංකම් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතෙන්ට පැමිණියා උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා එහෙම ඇවිදින්න බුදුහාමුදුරුවන්ට වන්දනාමාන කරලා ඒකත් පස්සේ ඉඳගත්තා ඒක මන්තං නිසින්නෝ කෝතේ ලිච්ඡවි භගවා ඒතද වූචි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එකත් පසක සිටියා වූ මේ ලිච්ඡවි රජදරුවන්ට මෙන්න මේ විදිහට ආමන්ත්‍රණය කරලා දේශනාවක් සිද්ධ කළා. දේශනාවක් දේශනා කළා. එතෙන්දි කියනවා සත්තවෝ භික්ඛවේ සත්තවෝ ලිච්ඡවි අපරිහානීය ධම්මේ අපරිහානීය ධම්මේ දේශ අපරිහානීය ධම්මේ දේශිස්සාමි ඍච්ඡවි රජදරුවනි මම ඔබට අපරිහානීය පිරිහෙන්නේ නැති ධර්ම කරුණු කීපයක් දේශනා කරනවායි සංසුණා තේක අහන්න සාදුකං මනසිකරෝත නැවත නැවතත් මෙනෙහි කරන්නේ වාසිස්සාමීති මං එහෙනම් හොඳ දේශනා කරනවා කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කළා දේශනා කළා ඒවම් භන්තේති කෝතේ ලිච්ඡවි භගවතෝ පච්චසෝසුම් භගවා ඒතද එහෙමයි ස්වාමීන් වහන්සේ කියලා භාග්‍යවතුන් වහන්සේ කියලා අර වෙච්ච එක රජදරුවන් බුදුහාමුදුරුවන්ට පොරොන්දු වුණා මේක හොඳින් අහනවා කියලා පින්නතින් දැන් ඔතන තියෙන වැදගත්ම කාරණා කීපයක් තියෙනවා එකක් මේ විශාල නුවර විශාලා මහා නුවර කියන එක එක්තරා රාජධානියක්. ඒක මේ වජ්ජී රට නැත්නම් ඒ වජ්ජී රටේ රජ પરම්පරාවෙන් පැවතගෙන එන රාජාණ්ඩු ක්‍රමයක් තියෙන රටක් පළාතක් ප්‍රදේශයක්. ඉතින් මේ ලිච්ඡවි රජවරුන් ඒ කාලේ ඉඳලා බුදුහාමුදුරන් කාලේ ඉඳලම પરම්පරාගතව රජ පිළපතකින් පැවතෙන පිරිසක්. රාජ ආණ්ඩුක්‍රම කීපයක් තිබුණා ඒ කාලේ. තවත් එකක් තමයි සමූහාණ්ඩු. අනිත් එක තමයි රාජාණ්ඩු කියන්නේ. දැන් මේ ලිච්ඡවේ රජදරුවන් අනුගමනය කළේ රාජාණ්ඩු ක්‍රමය. රජුරුවන්ගෙන් රජුරුවන්ට පාලනය මාරු වෙවි දිගින් දිගටම පෙළ රජ පෙළපතකින්ම පැවතගෙන යාම තමයි මෙතනදී තිබෙන විශේෂත්වය. ඉතින් මෙන්න මේ රාජාන් ක්‍රමය යටතේ දැන් මේ ඇත්ත මෙහෙම පාලනය කරන මේ විච්ඡවි රජදරුවන් විශාල පිරිසක් බුදුහාඳුරුව බෑ දකින්න ගියා. ගිහිල්ලා බුදුහාඳුරට වැඳලා. වැඳලා එකක් පසක වාඩි වුණා. එහෙම වාඩි වුණාට පස්සේ බුදුහාඳුරුව ඒ ලිච්ඡවි රජදරුවන්ට කියනවා ලිච්ඡවියනේ මම ඔබට ධර්ම කරුණු හතක් පිළිබඳව කියලා දෙනවා. ධර්ම කරුණු හතක් පිළිබඳව කියලා දෙනවා. මේ ධර්ම කරුණු හත හොඳින් අහගන්න. ඒ අනුව හිතට ගන්න ඒ අනුව අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න. කියලා බුදුහා බුදුහාමුදුරුවෝ අර ලිච්ඡවි රජ දරුවන්ට නැත්නම් ඒ පිරිසට සිහිපත් කළා. ඉතින් මෙතනදී දේනවා පින්නතුනේ පළවෙනියෙන්ම පළවෙනි කාරණේ හැටියට බුදුහාමුදුරුවෝ මේ ලිච්ඡවි රජදරුවන්ට කියනවා යම් තාක්කල් මේ රාජානුක්‍රමේ යම් තාක්කල් ලිච්ඡවීන් නිතර රැස්වන්නා වුණා. ඒ වගේම රැස්වීන් බහුල කර බහුල කොට ඇතනම් නිතර නිතර රැස් වෙනවා නම් රාජාණ්ඩුවේ අවශ්‍ය කරන පිරිස රජ කරවන පිරිස රාජ්‍ය කරවන පිරිස නිතර නිතර රැස් වෙනවා නම් ඒක අභිවෘද්ධියට කාරණයක්. ඒ වගේම කවදාවත් එහෙම අයව පරද්දන්න යටකරන්න විනාශ කරන්න කාටවත් ලේසියෙන් පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ පළවෙනිම කාරණය තමයි නිතර රැස්වන්න. ඒ වගේම රැස්වීම නිතර නිතරම රැස්වීම කියලා තම තමන්ගේ අඩුපාඩු රාජාණ්ඩුවේ තියෙන අඩුපාඩු සාකච්ඡා කරගන්න. ඊළඟට දෙවෙනි කාරණේ තියෙනවා සමගිව රැස් වෙන්න. ඒ එක්කම දැන් සමගිව රැස්වීමට වාඩි වුණා. ඒ වගේ නැගිටින වාඩි වෙලා ඉන්නතුරු සමගිය තියෙන්න ඕන. ඊළඟට රැස්වීමෙන් නැගිටිනකොටත් ඒ සමගිය එහෙමම තියෙන්න ඕනේ. සමගියව රැස් වෙන්නත් ඕන. සමගියව වාඩි වෙලා කතා බහ කරන්නත් ඕනේ. සමගියව නැගී සිටින්නත් ඕනේ. ඉතින් මෙන්න මේ තමයි දෙවෙනි කාරණේ. මේ කාරණය ලිච්ඡවි රජවරුන් අතර තියෙන තාක්කල් මේ ලිච්ඡවි රාජ්‍ය කාටවත් පැහැර ගන්නවත් ඒ වගේම කාටවත් බලාත්කාරයෙන් යටපත් කරගන්නවත් හම්බ වෙන්නේ නැහැ කියන එක. ඊළඟ තුන්වෙනි කාරණයක් තියෙනවා නොපැන වූ නීති රීති විවස්ථා ඔය වගේ දේවල් නැවත නැවත සංශෝධනය කර කර වරින් වර පනවන්නේ නැත්තම් ඒ කියන්නේ කලින්ම හිටිය රජ පෙළපතේ ඇත්තෝ යම්සේ නීතියක් ව්‍යවස්ථාවක් ප්‍රීතියක් පනවලා තියෙනවා නම් ඒවා කඩ නොකර පවත්වාගෙන යන්න. ඒවා කඩ නොකර පවත්වාගෙන යන්න එතකොට ඒකත් මේ ලිච්ඡවේ රජදරුවන්ගේ දියුණුවට අභිවෘද්ධියට හේතු වෙන කාරණයක්. ඊළඟට හතරවෙනි කාරණය බුදුහාමුදුරෝ දේශනා කොට වදාරනවා පින්නතුනේ යම් තාකල් මේ වජී අය වජී පුත්‍ර වජී තිරිස ඒ රටේ ඉන්න යම්බදු මහලු වජීන්ට මහලු වයස්ගත වෙච්ච වජ්‍ය පුත්‍රක අයට ඔවුන් වෙනුවෙන් කරන්න තියෙන සැලකිලි ඔවුන් වෙනුවෙන් කරන්න තියෙන සැලකිලි ගෞරව සම්මාන ඒව නිසියාකාරව හරියාකාරව සිද්ධ කරන්න. එහෙම සිද්ධ කරනකොට ඒකත් ඔයගොල්ලන්ගේ අභිවෘද්ධියට හේතු වෙනවා ඔයගොල්ලන්ව කාටවත් යටත් කරගන්න විනාශ කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ වයසක මෙතෙන්දි බුදුහාමුදුරුව වැඩියම අවධානය කරන පින්නතුනේ මේ අපේ බුදුහාමේ තියෙනවා හොඳ සිරිතක් බුද්ධ පචායන ශාසනික ප්‍රතිපදාවේ තියෙන වැදගත්ම එක තමයි බුද්ධ පචායන කියන්නේ වැඩිහිටි භාවයේ සැලකීම වැඩිහිටියන්ට කරුසැලකිලි දක්වනවා කියන එක තමන්ට ආශිර්වාදයක් තමන්ට ශක්තියක් තමන්ට බලයක් ලැබෙන පින්කමක් වැඩිහිටියන්ට සැලකීම කියන එක ඒක බුද්ධ පචායනයි දැන් අපි භික්ෂුන් වහන්සේලා ශාසනික වශයෙන් බලන්න පින්නතුනේ දැන් අපි ස්වාමීන් වහන්සේලා පිරිසක් වැඩම කරනකොට කොහේ වුණත් යම්කිසි ආගමික කටයුත්තකට වැඩ කරන වැඩම කරනකොට වයසින් වැඩි හිටි කම නෙමෙයි. එතනදී මේ උපසම්පදා මෙන් වැඩි වැඩිමහලු ඒ වගේම සැලකිය යුතු භික්ෂුන් වහන්සේලා තමයි එදින ඉස්සරහා මුලදී මුලටම යන්නේ. ඒ සාසනික උපසම්පදාව තමයි මෙතන තියෙන වැදගත්කම. එදා උපසම්පදා වුණා භික්ෂුව වුණත් කලින් කලින් ඒ තමන් කලින් තමන්ගේ තමන්ට කියන්නේ දැන් උපසම්පදා මෙතන පින්නතන හලකන්නේ කොටින්ම උපසම්පදා මේ උපසම්පදාව අනුව තමයි ඒ වික්ෂුන් වහන්සේලා වර්ග ප්‍රතිපාටියට අනුපිළිවෙලට යන්නේ. සමහර ලාට වයස් ගාක් වයස්කතව ගිහිල්ලා වුණත් ශාසනික පැවිද්ද ලබාගෙන උපසම්පදා වෙන්න පුළුවන්. නමුත් ඊට කලින් උපසම්පදා වෙච්ච එකනා කුඩා එක්කනා වෙන්න පුළුවන්. ඉතින් එතන තමයි වැඩි හිතකම තියෙන්නේ. ඉතින් මේ බුද්ධ පචායනය කියන්නේ දැක්කනම යම් තැනකදී දැක්කාම හුනස් නැගිටීම විහාරස්ථානයකට භික්ෂුන් වහන්සේ නමක් වැඩි හිටියේ කාගන්තුකෝ පැමිණෙනකොට පෙරට ගිහිල්ලා පාසියුරු පිළිගන්න එක ඒ වගේම කඳවගෙන ඇවිදින් වඩා හිඳුවලා දැන් පහසුකම් සලස්වලා ගිලන් ප්‍රසාදී පිළිගන්නවලා අන්න ඒ විදිහට මේ ආභි සමාජාරික වත් ගොඩක් තියෙනවා අන්න ඒ සාසනික වත් පිළිවෙත් තමයි මෙතන තියෙන්නේ ඉතින් එතකොට හතරවෙනි කාරණේ හැටියට මේ වජ්ජීට බුදුහාමුදුරෝ දේශනා කරනවා ගරු සැලකිලි කරනවා නම් උද්ධපචායනය කරනවා නම් වැඩිහිටියන් සලකනවා නම් පුදනවා නම් පූජා කරනවා නම් එහෙමනම් ඒ පිළිසතත් කවදාවත් අභිවෘද්ධියක් මිසක් පරිහානියක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඊළඟට පස්වෙනි කාරණේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා පින්නතුනේ මේ රටේ ඉන්නෝනේ කුල ස්ත්‍රීන් කුල කුමාරියන් එතකොට මේ ඉන්න කුල ස්ත්‍රීන් සහ කුල කුමාරියන් බලයෙන් පැහැර ගැනීමක් නොකොට ඔවුන්ට අවශ්‍ය පරිදි ඔවුන් ඍෂිසේ ඔවුන්ගේ නිදහස භුක්ති විඳමින් සමාජගතව ජීවත් වීමේ අයිතිවාසිකම රැක දෙනවනම් අන්න ඒව ඉතා වැදගත් වෙනුතුනේ දැන් බලන්න වර්තමානයේ දිහා බැලුවාම සමාජයේ සිදුවෙන යම් යම් සිදුවීම් අනුව කල්පනා කරලා බැලුවාම සමහර වෙලාවට හුදකලාව කාන්තාවකට මහා මගේ යන්න බැරි තරමට කරුණු ඉදිරියට තියෙනවා. ඉතින් එහෙම නෙමෙයි. දැන් ඉස්සර අපි කතාවක් අහලා තිබෙනවා කාන්තාවකට තනියෙන් වුණත් ලංකාවේ උතුරු කෙරෙවිලේ ඉඳලා දකුණු කෙළවර දක්වා නිදාසේ ගමන් කරන්න පුළුවන්කම තිබුණයි කියලා. ඒක කතාවලදී යම් යම් දෙනා කියනවා. ඒක ඇත්ත. මොකද ඒ කාන්තාව නිරන්තරයෙන් තවත් කෙනෙකුගේ ආරක්ෂාවක් යටතේ ජීවත් වෙන කෙනෙක්. කාන්තාව තනියෙන් ජීවත් වෙන්න බෑ කාන්තාවට. එකෝ ස්වාමීක් ඉන්න ඕන, එකෝ වැඩිහිටියෙක් ඉන්න ඕන, එහෙම නැත්නම් දෙමව්පියෙක් ඉන්න ඕන. එහෙමත් නැත්නම් සාලේ ඥාතිවරයෙක් කවුරු හරි ඉන්න ඕනේ. එහෙම නැත්නම් අත්තම්මා ආදී වශයෙන් තමන්ගේ පරම්පරාවේ වැඩි හිටියෙක් ඉන්න ඕන. හුදකලාව කුල ස්ත්‍රීන්ට කුල කුමරියන්ට ආදමේ ඇවිදින එක නිරන්තරයෙන් එහාට මෙහාට ඇවිදින එක. ඒ වගේම සමාජගතව ජීවත් වෙනකොට යම් යම් දේවල් වලට පෙළඹෙනකොට පෙළඹෙනකොට මේක මහා අනර්ථකාමී වැඩක් නේ. ගැළපෙන්නේ නැති වැඩක්. ඉතින් අන්න ඒ විදිහට මේ කුල ස්ත්‍රීන් පිළිබඳව වඩා සැලකිල්ලක් දක්වලා ඒ අය හොඳින් ආරක්ෂා කරගන්න ඕනේ කියන පදනමේ ඉඳගෙන මේ වග්ගීන් කටයුතු කරනවා නම් එහෙම කටයුතු කරන ඒ වග්ගීන්ට කවදාවත් මොනම ආකාරයකින්වත් අනර්ථයක් සිද්ධ වෙන්නේ නැහැ. අභිවෘද්ධිය මිසක් විනාශයක් නම් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඊළඟට හයවෙනි කාරණේ හැටියට බුදුහාමුදුරුවෝ පිරිසට දේශනා කොට වදාරනවා ඇතුළු නුවරට හෝ බිහි නුවරට බිහි නුවර යම් කිසි පැරණි ඒ වජිරට මියපරලෝකීය යම් කෙනෙක් කෙනෙක් වෙනුවෙන් සිහිවටන් ඉදි කරලා තියෙනවා දැන් එහෙම තියෙනව නේද ඔය වැදගත් ඇත්තෝ අනුස්මරණය කරන්න සමාජයේ නොඑක් තැන්වල අපි දැකලා තියෙනවා සිහිවටන් කියන්නේ. එතකොට මේ වජ්‍ය රටේ ඇතුළු නුවර හරි එහෙම නැත්නම් නුවරට පිවිසෙන දොරකඩ හරි යම් තැනක වජ්‍යයෙන් වෙනුවෙන් මිය ගිය වජ්‍යයෙන් වෙනුවෙන් චෛත්‍ය සිහිවටන් ඉදි කරලා තියෙනවා නම් ඒව විනාශ නොකොට ආරක්ෂා කිරීමක් තවත් එකක්. ඒ ආරක්ෂා කිරීම විතරක් නෙමෙයි ඒ ඒවට පාරම්පරිකව පවත්වාගෙන එන ලද බලි බිලි පූජා තියෙනවා නම් නොකඩවා ඒවත් කරගෙන එන්න ඕනේ. කරන්න ඕනේ. රකින්න ඕනේ. දැන් ඔය මලවුන්ට ගරු කරනවා කියන දැන් අපි බොහෝ වෙලාවට අපි මලවුන් සීපත් කරන්නේ. දැන් ඔය නොයෙක් රටවල සමහර වෙලාවට අපි අපට අහන්න ලැබෙනවා මිය ගිය අය වෙනුවෙන්ම එක දවසක් වෙන් කරලා තියෙනවා මලවුන්සේ කිරීමට. ඉතින් අපේ අපේ රටදිහා බැලුවත් ඒ ඒ තම තමන්ගේ පොළවලට ආйти තම තමන්ගේ සීකරන්න යම් යම් තැන්වල සී වටන් ඉදි කරලා ඒ තැන්වලට විහිල්ලා මල් පහන් මල් මල් පහන් පත්තු කරලා එහෙම තවත් ඒ අයට අවශ්‍ය කරන යම් යම් පුද පූජාවන් තියෙනවා නම් ඒවත් තැන්පත් කරලා එහෙම වත්පිළිවෙත් කරනවා. දැන් ඔය සමහර රටවල ඒ මියගිය කෙනා වැඩියෙන්ම ප්‍රිය කරන ආහාර වර්ගද ඇඳුම් පැළඳුම්ද කන කරා ආභරණද නොඑක් නොඑක් දේවල් ඒවයි තැන් වල මේ මළගිය අය වෙනුවෙන් තැන්පත් කරලා තියෙනවා පූජා කරන්නේ. ඒක ලොකු වැදගත්කමක් තියෙනවා. ඒක ඒ වගේම කරන එකනට ලොකු ආශිර්වාදයක් වෙනවා. ඉතින් ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාරනවා. එවැනි චෛත්‍ය ස්ථාන තියෙනවා නම් ඒ චෛත්‍ය ස්ථාන ආරක්ෂා කරනවා වගේම ඒවට පාරම්පරිකව කරගෙන ආපු සිරිත් විරිත් තියෙනවනම් ඒවත් කරන්න කියලා මේ වජ්‍ය රට මේ බුදුරජාණන් වහන්සේ මේ සිටු මේ පිරිසට දේශනා දේශනා කළා. එතනදි කියනවා මෙන්න මේ තිරකත් අනුගමනය කරනවා නම් වජීන්ට කවදාවත් අභිවෘද්ධියක් මිසක හරිහානියක් නම් සිද්ධ වෙන්නේ නැtei කියලා. ඊළඟට වෙන්නතුනි තව කාරණයක් තියෙනවා. හත්වෙනි කාරණය හැටියට දැන් අපි හිතමු මේ ඒ වජ්‍ය රටට රහතන් වහන්සේ නමක් වැඩම කරනවා. පැවිදි ඇත්තෙක් වැඩම කරනවා. ආගන්තුකව පැවිදියෙක් එක් හෝ වේවා රහතන් වහන්සේ නමක් හෝ වේවා යම් කිසි ආකාරයකින් වැඩම කරනවා නම් ඒ වැඩම කරන කරපු ඒ රහතන් වහන්සේට හෝ ඒ පැවිදි උත්තමයාට හෝ අවශ්‍ය රැකවරණය සම්පාදනය කරන්න ඕන. අවශ්‍ය රැකවරණය සම්පාදනය කරනවා නම් ඒ වගේම අවශ්‍ය චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍යේ කියන මෙන්න මේ කරුණු ටික මෙන්න මේ උපස්ථාන කරන්න අවශ්‍ය කරන අංග ටික පූජා කරනවා නම් ඒ වලින් අඩුවක් නොකොට ගරුසැලි කරනවා නම් ඒකත් ඉතාම වැදගත් දෙයක්. දැන් සමහර වෙලාවට අපි කල්පනා කරනවානේ අපි ආගන්තුක හාමුදුරනමක් දැක්කාම අපි ඒ තරමට ගණන් ගන්න නැහැනේ. අපි සමහරලාට නොසලකා හිටින්නත් පුළුවන්. නමුත් එහෙම නෙමේ බුදුහාමුදුරෝ දේශනා කොට වදාළේ මේ ජීන්ට කියනවා මෙන්න මේ රහතන් වහන්සේලා ඒ වගේම පැවිදි උතුම තමන්ගේ පුරවරයට පැමිණියොත් එහෙම ඒ අයට අවශ්‍ය පහසුකම් සලස්වලා දෙන්න ඒ අයට අවශ්‍ය කරන නේවාසික පහසුකම් දෙන්න ඒ අයට වඳින පුදන දේ ඒ විදිහටම කරන්න අන්න එහෙම සිද්ධ කරනකොට ඔය වජ්ජි රට ඉන්න වජ්ජි පිරිසට කවදාවත් අභිවෘද්ධියක් මිසක පරිහානියක් නම් සිද්ධ වෙන්නේ නැtei කියලා බුදුහාමුදුරෝ දේශනා කොට වදාළා. දැන් මෙන්න මේ විදිහට මේ ලිච්ඡවි රජදරුවන්ට රාජපුත්‍ර පිරිසට බුදුහාමුදුරු මේ කරුණු හතක් තමන්ගේ පරිහානියට පත් නොවීමට හේතු වන කරුණු හතක් බුදුහාමුදුරෝ දේශනා කොට වදාළා. ඊළඟට දැන් මේ මේ සූත්‍රයේම තව තියෙනවා මේකට අදාළ තව සූත්‍රයක් තියෙනවා ඒ ඒ අසන්නේම ඒක මේ වෙලාවේ පොඩ්ඩක් සීපස් කරන්නට ඕනේ. මොකද මේ දැන් මේ ඒ කිට්ටුවම ඉන්න මේ දේහ පුත්ත අජාසත් රජුරෝ ඉන්නෝයි කිසිම. එතකොට මේ අජාසත් රජුරවන්ට බලලෝභකමක් ඇති වුණා මේ වජ්ජි රට ආක්‍රමණය කරන්න. වජ්ජි රට ආක්‍රමණය කරලා මොකද වජ්ජි රට කියලා කියන්නේ වැදෑ රට කියලා කියන්නේ සෞභාගයෙන් පිරිච්ච භවභෝග වලින් සම්පූර්ණ වෙච්ච හොඳ සිරුරු තියෙන හොඳ ශරීර ශක්තිමත් සුදු පාට මිනිසුන් වාසය කරන හොඳ පළාතක් හොඳ ශාස්ත්‍රීය ප්‍රදේශයක්. ඒ නිසා මේ අජාසත් රජුරවන්ට ඕනකම තිබුණා මේ රට යටත් කරගන්න. ඒ නිසා එක දවසක් මොකද මේ අජාසත් රජුරව කළේ? තමන්ගේ මේ ඇමතියෙක් කැඳෙව්වා. සුනීද වස්සකාර කියන ඇමතියා. මේ ඇමතියන්ට පූජිතයක් කියලා කියනවා ඇමතිය කියලා කියනවා ඉතින් මේ ඇමතියට කතා කරලා කිව්වා කරුණා කරලා ඔබ ගිහිල්ලා බුදුහාමුදුරුව බෑ දකින්න බෑ දකලා බුදුහාමුදුරන්ට වන්දින්න වැඳලා පොදලා ගරු සත්කාර සියල්ල කරලා අවසන් වුණාට පස්සේ බුදුහාමුදුරන්ගෙන් සැප කණීප විමසන්න චීවර පින්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍යාදී දේවල් ලැබුණද ඔය ආදී වශයෙන් බුදුහාමුදුරන්ගේ සැප දුක් විමසන්න. විමසලා ඔබ අහන්න මේ වජ්ජි රට අපේ රජුරෝ යටත් කරගන්න බලාපොරොත්තු වෙන්න කොහොමද බුදුහාමුදුරනේ මේක යටත් කරගන්න පුළුවන්ද කියලා දන්වන්න කියලා. ඇයි එහෙම කිව්වේ? මේ අජාසත් රජුරුව දන්නවා බුදුරජාණන් වහන්සේලා වැනි උත්තමයෝ යමක් ඇහුවාම ප්‍රශ්නයක් ඇහුවාම ඒ ප්‍රශ්නයට පැහැදිලිවම සත්‍ය වූම පිළිතුරක් දෙනවා කියලා. බොරු කියන්නේ නැති බව දන්නවා. ඒ සත්‍යම ප්‍රකාශ කරන බව දැනගෙන තමයි අර අජාසත් රජුරෝ කල්පනා කළේ බුදුහාමුදුරුවන්ට මේ කාරණේ මතක් කරලා බුදුහාමුදුරුවෝ කිව්වොත් එහෙම ਉਹ මේක යටත් කරගන්න පුළුවන් කියලා ආන් ඊට පස්සේ මම ගිහිල්ලා මගේ ශක්තිය හමුදාව යොදවලා පිරිස් යොදවලා මට උමනා කරන විදිහට මම වජිරට ආක්‍රමණය කරනවා කියලා හිතාගෙන තමයි මේ සුනීත වස්සකාරෝ මෙතෙන්ට එන්නේ ඉතින් සුනේත වස්සකාර බුදුහාමුදුරු බය දකින්න ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳා. වැඳලා එක්පසක වාඩි වුණා. වාඩි වෙලා බුදුහාමුදුරුවන් බුදුහාමුදුරන්ගෙන් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මං ආවේ වේදේ පුත්ත අජාසත් රජුරුවන් අජාසත් රජුරුවන්ගේ පණිවිඩයකට. භාග්‍යවතුන් වහන්සේ අපේ රජුරන්ට වමනා කරලා තියෙනවා මේ වජ්‍ය රට ආක්‍රමණය කරන්න. වජ්‍ය රට අල්ල ගන්න ඕනකම තියෙනවා බොහොම තදේට. ස්වාමීන් කොහොමද ඒකට ඉඩ පහසුකම් සැලසෙනවද කියලා. ඒ වෙලාවේ බුදුහාමුදුරුව අර සුනේද වස්සකාර දිහත් බලාගෙන බුදුහාමුදුරුව මොකද කළේ? තමන් වහන්සේට පවන් සලමින් හිටියා ඒ වෙලාවේ පිටිපස්සෙන් ආනන්ද හාමුදුරුව. මේ ආනන්ද හාමුදුරුවන් අමතලා දැන් අර ප්‍රශ්නේ ඇහුවේ සුනේද වස්සකාර. ඒ වුණාට බුදුහාමුදුරුවෝ පිළිතුරු පිළිතුරු දෙන්නේ ආනන්ද හාමුදුරුවන්ට. ආනන්ද හාමුදුරුවන්ව අමතලා කියනවා ආනන්දේනි මේ වජ්‍ය රට කියන එක බොහොම ශාස්ත්‍රීය රටක්. ඒ වගේම බොහොම හොඳ දේශගුණයක් තියෙන සෞභාග්‍යයෙන් පිරිච්ච රටක්. ඉතින් මේ රටේ ආක්‍රමණය කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක කාටවත් කරන්න බෑ. ඇයි හේතුව? මම මේ ඔබට මේ කලින් සඳහන් කරන ලද මෙන්න මේ විදිහේ අපරිහානීය ධර්ම හතක් අපරිහානීය ධර්ම කරුණු හතක් මේ වජ්ජි රට රජවරුන් අනුගමනය කරනවා ඒ වජ්‍ය රට රජවරු රජ පෙළපත මේ ධර්ම කරුණු අත අනුගමනය කරන තාක් කල් කිසිම කෙනෙකුට ඒ වජ්‍ය රට ආක්‍රමණය කරන්න බෑ කියලා ආනන්ද හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළා. ඉතින් සුනේද වස්සකාර දැන් මේක අහගෙන හිටියා. අහගෙන ඉඳලා දැන් එතකොට තේරුම් ගත්ත සමේද වස්සකාර එහෙමනම් අපේ රජුරෝ බලාපොරොත්තු වෙන දේ ඉටු කරන්න ලැබෙන්නේ මොකද ඒක කරගන්න පුළුවන් දෙයක් නම් මේ වෙන විට බුදුහාමුදුරුවෝ ඒකට පිළිතුරක් දෙනවා ඒක සාධාරණයි යටපත් කරගන්න පුළුවන් හෝ කියලා පිළිතුරක් දෙනවා එහෙම පිළිතුරක් නොදී ඒගොල්ලන්ගේ ස්ථාවර භාවයේ රැකෙන්නේ මෙන්න මේ ධර්ම කාරණා හත තියෙන තාක්කල් කියලා බුදුහාමුදුරුව නැවත වතාවක් අර ආනන්ද හාමුදුරන්ට මේ කරුණවත මතක් කරලා සිහිපත් කරලා දුන්නාම ඒ වෙලාවේ සුනේද වස්සකාර කල්පනා කළා එහෙනම් මේ මේකෙන් වැඩක් වෙන්නේ මම මේ ප්‍රශ්න නැවත ඇහුවත් ලැබෙන පිළිතුර ඕකයි ඒක නිසා මම මේ ප්‍රශ්නේ ආයිත් අහන්නේ නැහැ මං නිහඬව මං යනවා කියලා අර තුනේ දවස්කාර බුදුහාමුදුරන්ට වන්දනා කළා. වන්දනා කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මං අවශ්‍ය කාරණේ දැනගත්තා. ඒ දැනගත්තු කාරණේ මම ගිහිල්ලා අපේ රජුරුව ඉදිරියේ මම ප්‍රකාශ කරන්නම් රජුරවන්ට නොවලා මේ කරුණ කී කියන්නම් අපට බොහෝ බහුකිච්ඡාමයන් බහුකරණීයාති අපට බොහෝම රාජකාරි වැඩ තියෙනවා බොහොම කල යුතු වැඩ ගොඩක් තියෙනවා. ඒ නිසා මම එහෙනම් මෙතනින් ඉවත් වෙනවා නික්ම යනවා කියලා බුදුහාමුදුරන්ට වන්දනා කරලා අර මේ සුනේද වස්සකාර පුරෝහිතය නැත්නම් බ්‍රාහ්මණයා එතනින් නැගිටලා ගියා. ඉතින් එතෙන්දී බුදුහාමුදුරුවෝ නැවත වතාවක් දේශනා කොට වදාරේ සීපක් කලේ මෙන්න මේ වැදගත් කාරණා හත දැන් මම ඉස්සෙල්ලා මේ ධර්ම දේශනාවේදී ඉවන්නකෝ තේරුම් කරලා දුන්නොත් ඒ ධර්ම කරණ කරුණ හත අනුගමනය කරන තාක්කල් වජිරට ඉන්න කවුරුවත් පරද්දන්නත් බෑ විනාශ කරන්නත් බෑ එයන් ඒ අයව දුර්වල කරන්නත් බෑ එතකොට මින්නතුනි අපිට මේ කාරණා වලින් පේනවා එහෙමනම් මෙතන සංක්ෂිප්ත වශයෙන් බලනකොට පළවෙනියෙන්ම තියෙන්නේ නිතර රැස්වීම රැස්වීම බහුල කොට වීම සමගිව රැස්වීම සමගිව විසිර යාම නොපැන වූ නීති නොපැනවීම පැන වූ නීති ආරක්ෂා කිරීම ඒ වගේම මහලු යම් කිසි විදියකින් මේ තමන්ගේ වයසට වඩා වැඩි හිටියන්ට මහලු උදවියට අවශ්‍ය කරන සපහසුන් සලස්වලා දීම, ඒ අයව ආරක්ෂා කිරීම, සැලකිලි දක්වීම ඊළඟට කුල ස්ත්‍රීන් කුල කුමරියන් පිළිබඳව හොඳ ආකල්පයෙන් බලලා ඒ අයට නිදාසේ තමන්ගේ නිදාස භුක්ති විඳමින් ජීවත් වීමට සලස්වලා දීම ඊළඟට කරගෙන ආපු චෛත්‍ය ස්ථානවලට හෝ වේවා සීවටන් වලට හෝ වේවා කරගෙන ආපු පුදසිරිත් නොකඩවා වත් පිළිවිසයිතව කරනකොට රහතන් වහන්සේලා ශ්‍රමණයන් වහන්සේලා වැණියත්තු තමන්ගේ රජයට රාජ්‍යයට පැමිණියාම ඒ අයව ආරක්ෂා කරමින් පෝෂණය කරමින් කටයුතු කිරීම කියන මෙන්න මේ කාරණා හත අනුගමනය කරන තාක්කල් වජ්ජීන්ගේ පරිහානියක් නම් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ අය අභිවෘද්ධිය මිසක් ඒ අයගේ පරිහානියක් දකින්න ලැබෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරෝ දේශනා කොට වදාළා. එතකොට මෙන්නොත්නේ බලන්න දැන් මේ මේ සූත්‍රය මෙතනින් අවසන් වුණාට බුදුහාමුදුරුවෝ ඊට පස්සේ මේ සූත්‍රය ගෙනල්ලා දේශනා කරගෙන ඇවිදින් වික්ෂුන් වහන්සේටත් ඔය අපරිහානීය ධර්ම දේශනා කළා. වික්ෂුණීන් වහන්සේලාටත් ඔය අපරිහානීය දේශනා කළා. ඊළඟට උපාසක උපාසක පිරිසට අපරිහානීය ධර්ම දේශනා කළා. උපාසිකා පිරිසටත් අපරිහානීය ධර්ම ධර්ම දේශනා කළා. ඒ සූත්‍ර ධර්ම ඛණ්ඩේ දිගටම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වනක් පිරිසටම මේ සූත්‍රය ඇසුරෙන් නොපිරිහෙන කාරණා ධර්ම කාරණා බුදුහාමුදුරුවෝ බොහොම පැහැදිලිව මේ සූත්‍රයෙන් ඉදිරියටත් කරුණු දක්වලා තියෙනවා. ඒක එතකොට අපිට පේනවා මේ සමාජගතව අපි කොහොමද කෙරෙන්න ඕන, රැකෙන්න ඕන අපේ පරිපාලන පාලන කටයුතු කොහොමද රාජ්‍යයක් පාලන කටයුතු කෙරෙන්න ඕනේ. ඒව තමයි වැඩි හරියක් මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ. පින්නතුනි සාමාන්‍යයෙන් පොදු වශයෙන් අපි කල්පනා කරලා බලුවොත් gedara වුණත් ඒ gedara අම්මා තාත්තා දුව දරුවන් සහෝදර සහෝදරියන් වැඩිහිටියන් මේ ඔක්කොමලා එකතු වෙලා ඉන්නකොට ඔක්කොම එක අදහසේ ඉන්නකොට සමගියෙන් සමාදානයෙන් කටයුතු කරනකොට ඒ ගෙදර කොච්චර ලස්සනද බලන්නකො. දැන් ඔය ඉන්න සමගියෙන් ඉන්න පිරිස අතරට යම් කෙනෙක් කේලමක් කියලා. මේ අය බිඳවනකොට බිඳවුවොත් එහෙම මොනතරම් අපරාධයක්ද? මොනතරම් කරදරයක්ද? කල්පනා කරලා බලන්න එහෙම අපේ සමාජයේ හොඳින් ජීවත් වෙනවා දකින සාමූහිකව ජීවත් වෙනවා දකින හොඳට ජීවත් වෙනවා දකින අය සමහර වෙලාවට ඒවා නොදකින් නැත්නම් ඒවා දකින්නකොට හිත පැහැරිලා තම සමහර විට තරහෙන් සමහර විට ද්වේෂයෙන් මේ අය වේද බින්න කරන්න නොවේ ආකාරයේ කටයුතු කරන තරම් ඕන තරම් මේ සමාජය තුල අපට දකින්න ලැබෙනවා. ඒ නිසා මේ දේශනාව මේ ධර්ම දේශනාව පොදුවේ කල්පනා කරලා බලන විට පින්නතුනි. වජ්ජි රටේ හිටිය මේ වජ්ජි පුත්‍රකෙන්ට විතරක් නෙමෙයි ඉස්සරහිතිය ඇත්තන්ට විතරකුත් නෙමෙයි වර්තමානයේ ඉන්න ඇත්තන්ට විතරකුත් නෙමෙයි අනාගතයේදී යම් කෙනෙක් යම් තැනක පාලකයෙක් වෙනවා නම් ඒ පාලන පිරිසටත් ඒ වගේ මේ පාලන පිරිස යටතේ රටේ ජීවත් වෙන පුදුමහා ජනතාවක් ඉන්නවා නම් ඒ පුදුමහා ජනතාවටත් ගෙවල් වලටත් ඕනෑම සමාජයකට ගැළපෙන ප්‍රතිපදාවක් නොවේද කියලා ඔබලා ඔබලා ටිකක් කල්පනා කරලා බලන්න. ඉතින් බුදුහාමුදුරුවෝ මේ විදිහට මේ සූත්‍ර දේශනාව අවසන් කරලා වික්ෂුන් වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සියලු පිරිසම අල්ලගෙන මේ සිව් මේ ඔක්කොම පිරිසටම මේ නොපිරිහෙන ධර්ම කරුණු මේ අනුසාරයෙන් දේශනා කොට වදාලා. සමහර වෙලාවට ඇතැම් වෙලාවට මේ වජ්ජේන්ත නියම කරපු කාරණාම නෙමෙයි සමහර වෙලාවට වික්ෂුන් වහන්සේලාට දේශනා කරනකොට ඊට වඩා වෙනස් ප්‍රතිපදාවන් මේ සූත්‍රවල තියෙනවා. ඒ වගේම උපාසක පිරිසට දේශනා කරපු දේශනා පාඨනස්තම් සූත්‍ර වෙනම තියෙනවා. ඊළඟට උපාසිකාවන්ට දේශනා කරපු දේශනා පාඨ සූත්‍ර වෙන වෙන වචන වලින් වෙනත් ක්‍රම වලින් මේ අනුසාරයෙන් දක්වලා තියෙනවා. ඒක නිසා මේ මේ සූත්‍රය මේ සාරංගද කියන සූත්‍රය හරි වටිනවා පින්නතුනි. අපි කාටත් අපේ ජීවිතවල තියෙන අඩුපාඩුම කරගන්න ඒ වගේම සමාජගතව තියෙන අඩුපාඩු සකස් කරගන්න හරි වටින සූත්‍රයක් මේ සාරංගද කියන සූත්‍රය. ඒකකොට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය මේ විදිහට ආරම්භ කරලා දේශනා කරලා මේ එකින් එක එකින් එක කරුණු මේ විදිහට පෙන්눔 කරලා මේ ලිච්ඡවී රාජ පරම්පරාවට දීර්ඝ කාලයක් තමන්ගේ රාජ්‍ය නිර්පද්‍රිතව පාලනය කරගන්න පුළුවන් ආකාරයේ වැඩපිළිවෙලක් මෙතන පෙන්눔 කරලා තියෙනවා. නමුත් යම් යම් යම් තැන්වල මේ මේ මේ කරුණු මේ විදිහට සඳහන් කරගෙන පෙන්눔 කරන අතරම සමහර තැන්වල මේ මේ අයගේ මේ මේ ප්‍රතිපදාවන් ගිලිහි යාම නිසා මේ ප්‍රතිපදාවන් වෙන්වීම නිසා මේ ප්‍රතිපදාවන් ඈත්වීම නිසා සමහර වෙලාවලදී ඒ රාජ්‍ය පරාජය වෙච්ච තනුත් ත්‍රිපිටක ධර්මයේ යම් යම් තැන්වල හම්බ වෙනවා. ඉතින් ඒවා බොහෝ විට අපට ඔය ත්‍රිපිටක ධර්ම සූත්‍රවල පොත්පත්වල දකින්න ලැබෙනවා. කොහොම වුණත් බුදුරජාණන් වහන්සේ එදා දැන් අවුරුදු කොච්චරකට ඉස්සෙල්ලාද නේද පොඩ්ඩක් කල්පනා කරලා බලන්න බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ ඔය දේශනා කරපු දේශනා කරුණු ටික හරි වැදගත්. ඒ කරුණු ඔක්කොම එකතු කරගෙන ඊළඟට මේවා අනාගතයටත් මේවා මේ විදිහට සම්පින්දණය කරගෙන ගිහින් අනාගත ලෝකයටත් මේක ප්‍රයෝජනවත් වෙන ආකාරයට දේශනා කිරීම අතිශයින්ම වැදගත්. ඒ නිසා මේ කරුණු කල්පනාවට අරගෙන ඔබ හැමදෙනාම තම තමන්ගේ ජීවිත ආකල්ප සකස් කරගෙන මේ අනුව කටයුතු කරන්න මේ විදිහට මේ නොකිරි පරිහානීය ධර්ම සහ අපරිහානීය ධර්ම තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීමෙන් ඔබ සියලු දෙනාටම උතුම් අමාමහා නිවන් සුව ලබන්නට හේතු වාසනාම වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරන්න. අවසරයි පින් දෙන්න. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝකවාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝකවාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතාවන්තු ඥාතයෝ දෙවියන්ටත් මිය පරලෝකීය සියලුම ඥාතීන්ටත් පින්වත් ඔබ හැම දෙනාටත් උතුම් අමා මහ නිවන් සුවය ලැබේවායි කවුරුත් ප්‍රාර්ථනා කරන්. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනු සත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං සාදු සාදු සාදු Thank you. එම උතුම් වූ ධර්මානුශාසනා පවත්වා වදාළ ගෞරවනීය ධර්මදේශකයාණන් වහන්සේ වැල්ලම්පිටිය වෙන්නවත්ත ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධූරන්දර ප්‍රවචන කීර්ති ශ්‍රී සිද්ධාර්ථ ශාස්ත්‍රපති පූජනීය යටියන ඥානාවාස ස්වාමීන් වහන්සේ උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ සැලසේවා. තෙරුවන් සරණේ ආශිර්වාදයේ සහ සියලුම දෙවි රැකවරණ උන්වහන්සේට ලැබේවායි අපි සාදු නදින් ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. ඔබටත් පුළුවන් මෙවන් උතුම් වූ ධර්මානුශාසනාවක ඉදිරිදායකත්වයක් ලබා ගැනීමට. අමතන්න ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ අපගේ ආගමික අංශයට දුරකථන අංකය සටහන් කරගන්න 0 01 1 2 69යි 71යි 40 සදහැවතුනි ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි